ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාවේ දේශනා මාලාවේ නැත්නම් භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ අවසාන දේශනාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ශිරුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් හතක් තිස්සේ උත්සාහ කළා මේ දුක කියන સંદર્ભේ එනතයි කියන මාතෘකාවේ කියන දර්ශනීය ශක්ති ප්‍රමාණයෙන් අවබෝධ කරගන්න ඒ සඳහා ਸਰවචනාංශය අපිට දුක කියන්නේ මොකක්ද කියන ਸਰවචනාංශික විග්‍රහය ඒ දුකට නිදාන සම්භවය ඊට පස්සේ දුකේ වෙනස් විමති එහෙම නැත්නම් নানা ආකාර දුක නිරෝධ කරන හැටි වෙච්ච විපාක නිරෝධ කරන නිසා අද අපි අවිලා ඉන්නේ නිරෝධ මාර්ගය නැත්නම් ඒ නිරෝධ කරන මාර්ගය කියන වෙන විදිහකින් කියනවා චතුරාර්ය සත්‍ය සතරවෙනි ආර්ය සත්‍ය සම්බන්ධ කරගෙන. ඉතින් චතුරාර්ය සත්‍ය වශයෙන් බලනකොට හතරවෙනි ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් ඉදිරිපත් කරන බව දේශනා කරන බව මෙතන ඔක්කොම වගේ බොහෝ විට දාන කාරණාවක්. ඒ නිසා අපි මේ ඉදිරියෙන් තියාගත්ත නිබ්බේධික සූත්‍රයේත් සරුවචන් වහන්සේ හය පොලකම ඒ කාමයේ ගත්තොත් කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඊට පස්සේ වේදනාව ගත්තොත් වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සංඥාව ගත්තොත් සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආශ්‍රව ගත්තොත් ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කර්මයේ ගත්තොත් කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා දැන් දුක ගත්තොත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා કોઈ පැත්තේ දේශනා කරත් මේ චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යයේ නැත්තම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ දේශනාවෙත් අවසානයකට අරගෙන තියෙන්නේ අනිකුත් ඒ නිබ්බේධික සූත්‍රයේ හැම වාරයකදී මතු කරගත්තා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී වැදගත් සන්දර්භයක් සංසිද්ධියක් වශයෙන් තේරුම් අරගන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය දේශනා ක්‍රමයේදී සරුවචන් වහන්සේ Nirodhaය සඳහන් කරලයි Nirodha ගාමිනී ප්‍රතිපදාව දේශනා කරා. Nirodhi කියලා කියන්නේ යායුතු කෙලවර. එතෙන් ගියාට පස්සේ පාර මතක් කරන්න. මේ සාමාන්‍ය ක්‍රමේ නම් පාර කෙලවර තමයි යායුතු තැන. නමුත් මෙතන පෙන්වන්නේ Nirodhe පෙන්ලා Nirodhට යන මාර්ගය. ඉතින් මේක හරියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥාවට පිටිපස්සේ සීල තිබ්බ කතාවම තමයි මේ කියන්නේ. අපිට සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමයකට සාසනය හඳුන්ලා දීලා සම්ප්‍රදානුකූලව අනුපූර්ව ක්‍රමයකට හඳුන්ලා දීලා ඒකේ ප්‍රායෝගික කෙලවරට එනකොට ප්‍රඥාවන්තයාට විතරයි සීල් දකින්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාව ඇති කෙනාට පස්සේ නැත්නම් ප්‍රඥාවෙන් පස්සේ සීලේ තියලා සීලෙන් සමාධියට යනවා වගේ මෙතනදිත් Nirodhe කියලා දීලා නැත්නම් Nirodha පිළිබඳ යම් ප්‍රමාණයක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබුවට පස්සේ තමයි ඒ Nirodhe සාක්ෂාත් කරන මාර්ගයට සුදුස්සෙක් වෙන්නේ කියලා සාමාන්‍ය ලෝකේ නැති න්‍යායක් මෙතන යන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය ගත්තාම දුක දුකට හේතුව Nirodhe Nirodheට හේතුව නැත්නම් Nirodheට මාර්ගය. ඒක නිසා Nirodhe ගැන කතා කරනකොට <clears throat> සච්චිකාතබ්බා. චතුගිනියාරි සත්‍යයේ සත්‍ය සාක්ෂාත් කර යුතුයි. හතරවෙනි ආරි සත්‍ය වැඩි යුතුයි. ඉතින් ඒ නිසා මේ සාක්ෂාත් කරපදී ආය මොනවද වඩන්නේ? ඒක ඕනම කෙනෙකුට මතුවේ නෑ. මූල ධර්ම මේ ප්‍රශ්නයක්. නමුත් අපි මේ දේශනාවේ මතු කරගන්න හදන්නේ මොකද්ද මෙතන මේ තියෙන මේ විසංයෝගේ මේ විකෘතියක් වශයෙන් පේන කාරණාව. ඒක ඉතින් <coughs> මේ වගේ යෙදී භාවනා කරන කෙනෙකුට උත්සාහයෙන් ගෞරවයෙන් ශද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් ඇහුවොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් මේ ඉදිරිපත් කිරීම පවා මෙතෙක් කොටනකන අප තර්කයට ගැලපෙන්නේ නැති ගතියක් වගේ පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට අපේ මුළු දැනුමම වෙන විදිහකට ප්‍රායෝගික අත්දැකීමම ඒ වගේම අපිට ධර්ම පිළිබඳ සිනසුල දැනීමත් මෙතෙන්දී අභියෝග කරලා කොහොමද මේ අනිරෝධය අවබෝධ කරගන්න පස්සේ නිරෝධ මාර්ගනේ ප්‍රතිපදාවක අවශ්‍යතාවය ඇති වෙන්නේ එහෙම නැත්නම් නිරෝධකාමිනී ප්‍රතිපදාවක් පිළිීමට නිරෝධය පිළිබඳ දැනීම සුදුසුකමක් වෙන්නේ ඇයි කියන එක අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. මම හිතනවා ඒක තේරුම් ගත්ත කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥාවට පස්සේ සීලය කියන්නේ ඇයි කියලා සීලයට පස්සේ සමාධිය කියන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අපිට වෙන වචනකින් හඳුනා දෙනවා නම් දුක්ඛානුපස්සනාව කියලා කියනවා. දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ දුක නිරෝධයේ නිරෝධයේ දුක ගෙවන් කිරීමේ ප්‍රතිපදාව. දුක ගෙවන් කිරීමේ ක්‍රමයටදී ප්‍රතිපදාව. දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ අපේ ජීවිත ප්‍රශ්න සියල්ලම දුක අනුව බැලීම. මොකද අපි ජීවිතේ හැම ප්‍රශ්නයකම සුඛානුව බලලා පුරුදු කරලා පුරුදු කරලා තියෙන්නේ ඒ නිසා අපි දුක නැති කරන්නත් සැප ලබන්නත් තමයි මේ කැසපට ගහගෙන දඟලන්නේ. නමුත් ඒ භාවනා කරන යෝගාවචරයට ඒ ක්‍රමයේ තියෙන අසාර්ථකත්වය පටන් ගන්න ඉඳලම පටන් ගන්න ඉස්සලම තේරෙන අසාර්ථකත්වය තේරුම් අරගෙන ඒ වෙනුවට අපි උත්සාහයක් කරමුද බලන්න හති කොන දුකයි ඒ කොහොමඩක්වත් ගැලවෙන්න බෑ ඒ නිසා දුක අනුව ජීවිතය දිහා බැලුවොත් මොකද වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ විද්‍යානුකූල පරිශනාවක් කරනකොට null hypothesis කියලා ඉදිරිපත් කරගන්නා સંદર્ભයක්. අරන ඒක ක්‍රියාත්මක ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ මතයක් අපි ඒ ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කළා. ඒකට පරිශන තොරතුරු රැස් කළා. පරිශන කරලා ඒ මතේ බොරු කියලා පෙන්නලා දෙනවා. ඒ ඉතින් බොහොම සාර්ථක ව්‍යාපෘතියක්. නාස්තික පැත්ත තමයි. හැබැයි ඒක තමයි මේ ව්‍යාපෘති අර්ථයත් ඒකයි ප්‍රතිපත්ති පිහිටුනටත් ඒකටයි ප්‍රතිපත්ති පිහිටවන්නේ. අපි කියන්නේ මේ එල්ලේ සකස් කරන්නේ, රිසර්ච් කරන්නේත් ඒකටයි, තොරතුරු එකතු කරන්නේත් ඒකටයි, අන්තිමට සාර්ථකව ඒක බොරු බව ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් ඒ වගේ ਸਰවචන් ආංශිකෙත් මේ ක්‍රමේ තියෙන්නේ සැපයි සැපයි සැප හොයනවා සැප හොයනවා කියන ලෝකේ ඒ අසාර්ථකත්වයේ සාරසංඛ්‍ය කල්පලක්ෂ 30 බලලා උන්වහන්සේ උත්සාහ කරලා බැලුවා මේ නැමෙන්නේ දුකයි. අපිට බැරිද මුළු ජීවිතේ පුරාම නැත්තම් මුළු සංසිද්ධිය දිහාම දුක හරහා බලන්න නැත්තම් දුක කියන ලෙන්ස් එක හරහා දුක් කියන චීන කණ්ණාඩි හරහා බලන්න බැරිද කියලා ඒ බලන්න හදනකොට ඒ බලන්න හදන දර්ශනයේම දුක්ඛානුපස්සනාව දුක අනුව බැලීම කියලා කියන්න පුළුවන්. ඒකම දුක ගෙවන් කිරීමේ ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් ඒ නිසා සැප අනුව බලපු ජීවිතේ සැප වැඩි කිරීමට ගත කරපු ජීවිතයේ සම්පූර්ණ අපේ ආකල්ප එහෙම නැත්නම් සංකල්ප දුකානුව බලලා දුක ගෙවන් කිරීමේ පැත්තට දාගත්තොත් ඒ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයක් අගමානුකූල ජීවිතයක් පාටපත් වෙනවා හැබැයි මේක හරීම පැංගිරි කටට ගන්නකොටම පැංගිරි වීසිනවා හපන්න හිත දෙන්නෙත් නෑ මේක නිකන් කරුමයක් වගේ පේන්න පටන් අර ගන්නවා නමුත් අර නෙල්ලි ගෙඩියක් කනකොට ඉස්සල්ලාම එන පැංගිරි රහ එහෙම වුණාට කාගෙන කාගෙන කාගෙන යනකොට අන්තිම නෙවිලි ගෙඩිය මිහිරියාවකට වැටෙනවා. බුලත් ටිකක් කනකොටත් ඉස්ලාම කටට ගන්නකොට හරි පැංගිරි. නමුත් ටිකක් වෙලා කාගෙන යනකොට ඒ කිරි රහකට වැටෙනවා. අන්න ඒ ගතිය තීරුම් ගන්න දක්ෂ යෝගාවචරය විතරයි. අනික කට්ටිය අර කටතර ගන්නවා, පැංගිටි කියලා විශ් කරනවා, තව ගෙඩියක් කට ගන්නවා, පැංගිටි කියලා විශ් කරනවා. කවදාකවත් කෙලවරකට යන්නේ නැහැ. ඒක නිසා කාලයක් එක කරගෙන ගිය කෙනෙකුට ඇතැයි සඳහා දැනටමත් සැලකිය යුතු ප්‍රමාණය ආයෝජනය කරපු කෙනෙකුට මේ දුක්ඛානුපස්සනාව එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මූලධර්ම වශයෙන්ුත් දාර්ශනිකවත් තමන්ගේ අත්දැකීම් වලට පක්ෂවත් දැනට ලැබලා තියෙන අත්දැකීම් වලට සාපේක්ෂවත් තීරුම් ගන්නවා මිස දැනට යම් කිසි අත්දැකීම් ප්‍රමාණයක් නැති කෙනාට මේක තන්නේ කර අවුලක්. මේ මාතෘකාව පිළිබඳ දැනට යම් කිසි ප්‍රත්‍යක්ෂාරමණක් නැති කෙනාට මෙච්චර වෙලා සීල සමාධි ප්‍රඥා කතා කරපු බුදුහාමුදුරුවෝ දැන් ප්‍රඥා සීල සමාධි කතා කරනවා. මෙච්චර වෙලා අනුපූර්ව ක්‍රමයක් ගැන කතා කරපු බුදුහාමුදුරුවෝ නිවන් ලැබුවට පස්සේ නිවන් වඩන මග රකින්න කියනවා. ආන්නේ වගේ ඒ බුදුරජාණන්සේගේ තියෙන දිබිඩි පැත්තක් පේන්න පටන් ගන්නවා ධර්මයේ දිබිඩි පැත්තක් පේන්න පටන් ගන්නවා ප්‍රත්‍යක්ෂ අවබෝධය පිළිබඳ යන්තම්වත් ආයෝජනයක් නැති අත්දැකීමක් නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම දේශනා මුලදීම උපකල්පනයක් කරනවා හැම කෙනාටම යම් ප්‍රමාණයක් අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් ටික අපි මේකට සම්බෝල් කරන්න ඕනේ. මේකට ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය කරලා මේ මොකද්ද මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක ඒ තම තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ගත්තොත් හැම කෙනෙකුටම ධර්ම දේශනාවට යෙදිලා යෙදිලා ඒකට දෙපසකට වගේ සම්බන්ධ වෙනවා. සකච්ඡාවකට වගේ සම්බන්ධ වෙන්න වෙනවා. එහෙම නැති වුණොත් මේ නිකන් මතු පිටින් අහගෙන හිටියට එච්චර ලොකු වෙනසක් ඇති වෙයි කියලා හිතන අමාරු. ඒ නිසා මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එකට අපි සම්බන්ධ කරගත්ත දුක්ඛානුපස්සනාව කියන අලුත් වචනෙත් එක බැලුවොත් පසුකාලීන ආචාර්යවරු ඒ විදිහට බැලිය යුතු අනුපස්සන 18ක් ගැන අවිසුද්ධි මාර්ග වගේ පොත්වල විශේෂයෙන්ම ඇත්තටම මේ පටිසම්භිදා මාර්ගයේ සඳහන් වෙනවා. මුලින්ම නම් ඒ ත්‍රිපිටකයේ බැලුවොත් පේන්නේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන කියලා. නමුත් පස්සේ ඒක සත්තානුපස්සනා, තේරස විපස්සනා, අට්ඨාරස විපස්සනා විදිහට ඒක ගොඩාක් බෙදලා වෙන් කරලා ලියලා තිනවා. ඒකදී මම හිතන්නේ ඉස්ලාමයේ වූ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කළේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ. ඒ ශාන්තිකේ විපස්සනා ණය ප්‍රකරණ පොත ඉවර කරන්නේ හතරි පරිච්ඡේදේ. ඒ ඔක්කොම අටරස විපස්සනා ඉදිරිපත් කරලා. ඊට පස්සේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ තමන්ගේ අත්පොතක් වශයෙන් ඒ ටික එකතු කරලා ඕකෙත්ින් මිටමලවන වගේ තියාන හිටියා ඒ සත්ත අටහරස විපස්සනා. පස්සේ අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් ඒක අරගෙන දැකලා ඒකෙන් හතක් සත්ත විපස්සනා සත්තානුපස්සනා කියලා මුද්‍රණය කරා ඒත් එක්කම වගේ ඒක ඉංග්‍රීසියට ජර්මන් භාෂාවට වගේ භාෂාවල් වලට ගියා. ඒ නිසා මේ දුක්ඛානුපස්සනාව කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියනකොටම ඒ පිළිබඳව ඔයලා බලන කෙනෙකුට ඒවා ගැන පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් මේ අනුව. එහෙම නැත්නම් විසුද්ධි මාර්ගෙත් තියෙනවා මේ ටික. එහෙම නැත්නම් පරිසම්මෙද මාර්ගෙත් තියෙනවා. ඒ දුක්ඛානුපස්සනාව නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ දුක්ඛානුපස්සනාවයි කියලා පිළිගත්තට පස්සේ ඔය බුරුම ඥාන මේ ඒ පණිදාභි වංශ ස්වාමීන් වහන්සේ ලස්සන ක්‍රමයකට ඒ දුක්ඛානුපස්සනාව ඇත්තටම අනිච්චානුපස්සනාව දුක්ඛානු දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන තුනම පෙන්නනවා. මෙන්න මේ වගේ අනුපස්සනාවක පැතිකඩ තුනක් තියෙනවා. දුක්ඛානුපස්සනාව කියනකොට දුක්ඛ ලක්ෂණය කියනක තේරුම් අරගන්න ඕනේ. ඊට පස්සේ දුක්ඛානුපස්සනාව කියන දුකානුව බලන දෘෂ්ටි කෝණේ තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක සාර්ථක වෙච්ච කෙනාට හම් වෙන සුබ ලකුණ තමයි දුක්ඛානුපස්සන ඥානෙ. ඒ නිසා ඒ දුක්ඛානුපස්සන කියන මාතෘකාව යටතේ අද ධර්ම දේශනාව ඉදිරියට යන්න ගත්තොත් දුක්ඛ ලක්ෂණය කියන එක වෙන විදිහට කියනවා නම් මේ දුක මේක අනිත්‍ය නෙවෙයි අනාත්ම නෙවෙයි මේක සතිය නෙවෙයි මේක සමාධිය නෙවෙයි මේක රූප නෙවෙයි මේ දුක කියලා අනිකුත් સંદર્ભයන්ගෙන් දුක කැපී පෙන්නන සුවිශේෂී ලක්ෂණක් තියෙනවා ඒ සම්මත ලෝකයේ අනිකුත් ධර්මතාවලින් මේක නාම ධර්මයක්. අනිකුත් රූප ධර්ම නාම ධර්ම වලින් වෙන්කොට හඳුනන ඒකට ආවේනික වූ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ආන්නේ ලක්ෂණේ අපි දකින්නවද දැකලා තියෙනවද එහෙම නැත්නම් අපි මේ කියන දුකත් ඔය කියන ලක්ෂණයට ගැළපෙන එකක්ද එහෙම නැත්නම් අපි පුරුදු තාලට අපි නිර්වචනය කරපෙකක්ද කියලා දැනගැනීමේ අදහසින් දුක්ඛ ලක්ෂණය පෙන්වන්නේ අභින්න පටිපීලනතා නිතරම පෙළෙන ගතිය අභින්න කියන්නේ අතරක් නැතුව. භින්න කියලා කියන්නේ බිඳි බිඳි කියන එකයි, කැඩි කැඩි කියන එකයි. අභින්න කියලා කියන්නේ එහෙම නැතුව පැටිපීලනතාවය කියන පෙළනවා. කියන්නේ කුල්ලක දාලා පොළනවා වගේ. නැත්නම් ගින්නක දාලා එහා පැත්ත මෙහා පැත්ත පළහනවා පණ තියෙන කෙනෙක් පුදුමාකාර පෙළිල්ලක් තියෙනවා. ඒ නිසා දුකේ තියෙන්නේ අන්න වගේ කිලෝරක් නැතුව අතරක් නැතුව ඉසුඹුලන්ඩ චිත්තක්ෂණයක් හිට නොතබා දිග්ගටෝම පෙළනවා. ඉතින් මේ පිළීම අපිට අදිමාත්‍ර වශයෙන් වැටහෙනවා ඔය දතක් කලවන්න කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට කට හයියෙන් අල්ලලා ගර්ලවල දත අම්බරලා ගන්නකොට එනතන හතුරෙක් ඇවිල්ලා අපිට ගහලා අතේ අතප්පයක් කරලා දානකොට අදිමාත්‍ර දුකක් දැනෙනවා. ඉතින්දි පේනවා මේ පිළීම කියන එක. ඒ වගේම නිදර්ශන නොදුන්නට ගොඩාක් අපිට ජීවිතේ දුක්ඛ දුක දනවන ඒ පිළීම් අපි ශෝකාන්ත චිත්‍රපටිවල ශෝකාන්ත නවකතාවල ඒ පිළීම් කැපිපෙන්න හරි ගසලා තිනවා. ඒවා අදිමාත්‍ර වශයෙන් තිනවට ඒවට දුක්ඛ දුක්ඛ කියලා කියනවා. ඒක ඉතින් කාටවත් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක දකින්නකොටම ඒ දුක කියන එක පේනවා. ඒක නිසා මේ පිළීම් පැත්තෙන් බලනකොට ආගමක වෙනසක් නැති ඇහු විරු අසුවිරු ඥාන ඇති නැති වෙනසක් නැති ඥාන පිළි වෙනසක් නැති කාටවත් පෙළෙන පෙළෙන දුක් වර්ගයක් තියෙනවා ඒවා තමයි ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ අපි ඒ සම්පයෝගෝ දුක්ඛ බියේ විපයෝගෝ දුක්ඛ බොහෝම ප්‍රකටයි නමුත් ඒ දුක් අසුවිරු ඥාන නැති ඇත්තෝ හිතන්නේ මේ මොකක් හරි මගේ සීලේ අඩුපාඩුකමක් නිසා එහෙම නැත්නම් අනික් පක්ෂේ ඉන්න එකනා දුස්සීලෙක් නිසා හතුරෙක් නිසා එහෙම නැත්නම් මම වරදොල වටහාගත්ත නිසා එහෙම නැත්නම් මට සද්ධාව නොතිබුන නිසායි කියලා ඒ දුක් වලට බාහිර හේතු අපි ලේසියෙන් හොයනවා හොඳට සුතමේ ඥානෙ නැති කෙනා. එපිට හරිම දුකයි. ඒ කියන්නේ අතිමාත්‍ර දුකක්. නමුත් ඊට වැඩිය යම් කිසි කෙනෙක් මේවත් නම් හේතු තියෙනවනේ මගේ දුස්සීලකමක් නිසා මම කවුරු හරි ගන්න. එහෙම නැත්නම් මම වැරදි විදිහකට විනිශ්චය කරන විනිශ්චය වැරදි නිසා මට දුකකටපත් වෙනවා. ඒ මොනවා හරි දෙයකට කියලා හේතු වෙනවා. නමුත් ධර්මයේදී අපිට විශේෂයෙන්ම මේ දුක්ඛ සත්‍ය ඉස්සර කරගත්ත ਸਰවචනංශගේ ධර්මයේදී පෙන්ලා දීලා තියෙනවා ඒ සිල්වන්ත වුණත් ශද්ධාව තිබුණත් වර්ධිල විනිශ්චයවත් නැතත් දුක් වෙනවා ඉල්ලන්ත උනාට පස්සේ කියලා ওই දුකේ අබ්බමල් රේඩුක වෙනසක් වෙන්නේ. ඉල්ලන්ට ඉස්සලා නම් කියන උඟක් කලකට මේ දුක ආව නිසා දුකින් මගේ තිබුණ කාලා කන්නිකවට මගේ හීන නැති නිසා තමයි මේක උනේ කියලා. නොසිල්ලන්ත උනායි කියලා වෙනසක් වෙන්නේ ඒ වගේම අනේ මේ වැරදි තීන්දුව මම ගත්ත නිසා මට මේ මේ මේ මේ විදිහේ අනිශ්චිත ප්‍රතිඵල ලැබුණා කියලා තීන්දුව නොගෙන හිටියත් දුක වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ දුක් දකිනකොට අර අසුවිරු ඥාන ඇති කෙනාට තේරෙනවා මම ඉස්සලා ලේසියෙන් බාහිර බාහිර කාරණාවක් දැක්ක මේ දුකට මේක වෙන්න ඇති කියලා ඒව ඔක්කොම තමන් නීච කරන තමන් ආත්ම දහිතේ බින්දෙන අදිෂ්ඨාන ශක්තිය කඩන තමන් හීන දීන එහෙම නැත්නම් කියනවා නම් තමන්ට තරම් නොවන හේතු දකින්න. දැන් ඒ හේතු සම්පාදනය කරලා විනිවිද කියනවා නම් සද්ධාව පිටවගෙන සීලක ඉඳලා මේ කටයුතු කරනකොටත් දුක් වෙනවා. ඒ දුක් දිහා බලනකොට පේන්නේ ඌට කියන්නේ විපරිණාම දුක්ඛ කියලා මොන જાතියෙන් කිරුවොත් මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. අපිට හිතේ දෙ වෙන්නේ නැහැ. වෙන්න ඕන දේ වෙනවා. ඉතින් එතකොට දැන් අර හේතු කරන්න කෙනෙකුත් නැහැ. වැරද්ද උනේ ඉස්සරනම් කේති දුසීලකම නිසායි කිය. සද්ධාව නැතිකම නිසායි කිය. මම මම වැරදි තීන්දුවක් ගත්ත නිසායි කිය. එහෙම නැත්නම් අල්ලපු කිතුම හතුරෙක් නිසායි කිය. ඒ ඔක්කොම අයින් කරලා බලන්න. අයින් කරලා බැලුවත් ওই දුකේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කියනකොට උන්කක් මේ සදාචාරවාදීන්ට හිතමනාප වෙනවා ඇති. එහෙම නැත්නම් මට මගේ සරපේ මත දෙන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මේ ওই දුක හිතන තරම් අල්ලපු ගෙදරට බාර දෙන්න පුළුවන් එකක් නෙවෙයි කියන ඒ දෙවෙනි මට්ටමේ විපරිණාමයේ දුක දකින්න ආයාසයෙන් ප්‍රයෝගයෙන් ධර්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. ශීල්වන්ත වෙන්න ඕන. ගන්න විනිශ්චය කුසල පැත්තට ගන්න ඕනේ. ආන්නේ ටික කරලා බැලුවට පස්සෙත් හත් දෙයියනේ දැන් මේ ඔක්කොම කෙරුවත් දුකනේ කියලා ඔළුව පොළවේ ගහගන්න එක නෙවෙයි කියා ගන්න තියෙන අපි හිතනට ධර්ම ගැඹුරුයි මේ දුක කියන මාතෘකාව ඊට වඩා යට තට්ටුවක් තියෙනවා ආනේ ඒකට ගියාට පස්සේ ඒ කෙනා තීරුම් ගත්තොත් දැන් ඉස්සර වගේ නෙවෙයි මේ දුකට බාහිර හේතු හොයන්න බෑ මම දැන් සද්දාවන්තයි මම දන් දෙනවා මම තිබුණට වැඩිය සීල් ලකිනවා. එතකොට හිතනවා දැන් මේ සද්ධාවේ මොන හරි අඩුපාඩුවක් වෙන්නේ. දෙන්න දාහනේ මදි ඇති. එහෙම නැත්නම් රකින්න සීලෙ මේට වැඩි උග්‍ර කරන්න පුළුවන් ඇති කියලා. දැන් මෙයාට මේ යෝගාවචරයාට මේ ජවනිකාවේ කෙලවරක් දකින්න නම් ශද්ධාව පුළුවන් තරම් වැඩි කරමින් වැඩි කරමින් වැඩි කරමින් යන්න වෙනවා. ඒ වගේම ධර්ම ගෞරවය සීලේ සැක කරන ගති නැති කරලා මේ දැඩි කුසල ඡන්දකින් යුතුව කරගෙන යන්න යන්න යන්න යන්න යන්න අර ඉස්සල්ල වගේ අදිමාත්‍ර දුක්ම නෙවෙයි සාමාන්‍ය පරිත්ත මට්ටමේ දුක් වෙනවා ඒකෙත් පේන්න තියෙනවා මේ අර සීලයද ශද්ධාවද විනිශ්චය කිරීමේ කුසල පක්ෂය දැන ගැනීමද නැත්නම් අපි කුසලාභි සංස්කාර පැත්තට ගියා වුණාට මේ මොන જાති අපි මේවා කෙරුවත් මේ පෙළෙන සුළු ගතිය මේ විපරිණාමයට පත් වෙන ගතිය පරිණාමය කියලා ඔක චාල්ස් ඩාවින් තුමා පෙන්ලා දුන්නා නිට්‍යව තියෙන්නේ මුන්න තාලෙන්වත් තියෙන්නේ. ඉතින් අර විදියට ඉස්සර නම් අනුන්ගේ දෝක අනුන්ගේ දෝෂයක් අල්ලපු ගෙදරට එන ගහපන් කී කියා හිටියර දැන් එන ගහන දෙයක් නෑ මොකද තමන් කරන කොටත් ඒක ඒක තිබුණත් එනවා. අන්න ඒ මට්ටමේදීදී මේ සීලය තවත් වැඩි කරලා බලන්න ඕනේ. සද්ධාව තව වැඩි කරලා බලන්න ඕනේ. දැඩි අධිෂ්ඨානය කරනවා ධර්ම ගෞරවයෙන් කරන්න ඕනේ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ කියලා. එහෙම කරගෙන කරගෙන යනකොටත් ඒ පුද්ගලයාට අර සීලයේ උග්‍ර භාවය නිසා නැත්නම් සීලෙන් දෙන්නේ නැති සීලයක් වඩටපත් වෙන නිසා බාහිර හේතුයන් යන්නේ නැති නිසා හිත වික්ෂිප්ත භාව අඩු වෙන ගන්නවා. එහෙම නැත්නම් විපිලිසර වෙන්නේ නැතුව එයා මේ දුක කියන මාතෘකාව පරිශනාට ලක් කරපු පරීක්ෂකෙක් වාගේ ඔයාන ඔහාන ඔහාන යනකොට වැරදි විනිශ්චය ගැනීමෙන් ඒකට ඒකට කියනවා අපපටිපත්‍ය අවිජ්ජාව කියලා අනුන්ට හේතු කරන ගතිය නතර කරලා තමන්මයි මේකේ තියෙන හේතු මම මෙච්චර තසෙන් පරිතත කරන ගියත් දුක මෙහිමයි පරිතත කෙරුවත් නැතත් දුක එහෙමයි නමුත් මම දැන් දුකත් එක්ක බොහොම යෙදී ගත කරනවා උච්ඡන්න වාසන්නව ගත කරනවා කියලා යනකොට මේ කෙනාගේ මේ ශීලයේ දැඩි කිරීම නිසා යම් අවස්ථාවක හිත ඒකාග්‍ර කරන සමාධිගත කරගන්න පටන් අරගත්තොත් ඒ කෙනා යම් කිසි වෙලාවකට සචේතනික ක්‍රියා නිසා වෙන්න පුළුවන් දුක් දැනගෙන සචේතනිකව කරන කායික ක්‍රියා සචේතනිකව කරන වාචසික ක්‍රියා සචේතනිකව කරන මානසික ක්‍රියා. හික්මිය ගන්න එක මම කාටවත් යදින දෙයක් නැහැ. මම උපරිමයෙන් කරලා බලනවා. ඒ දුක එනවා. කරගෙන කරගෙන යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒකයි මම කියන්නේ මට අත්දැකීමේ හැම කෙනාගේම අත්දැකීමේ සහයෝගය මේක මේ මේ සන්දර්භ ගොඩනැගීමට අවශ්‍යයි කියලා. පෙළෙන ගතිය අඩුගමක් පේනවනේ බෑ නැති වෙලා යන්නේ. වෙනසට වැඩිය අඩු මට්ටමකටපත් කරන්න පුළුවන්. නමුත් පාලනය කරන්න බෑ. නැති කරන්න බෑ. මම නිදර්ශනයක් වශයෙන් ඒක ඊට වැඩිය මට දෙන්න නිදර්ශනයක්වත් නැහැ. ඒකම තමයි තියෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න පිම්බීම හැකිලිම හෝ ආනාපාන නැත්නම් සක්මන වගේ එකක් නීවරණ බාධා ටික රළුවට ගොරෝසුට වෙයිලා අපිට කරදර කරද්දී අපි කොහොම හරි මේක ඉතින් යෝග ජීවිතේ තියෙන්න එපාය පැයක්වත් ඉඳගෙන ඉන්න පුළුවන් කමක් පැයක්ක සක්මන් කරන්න පුළුවන් කමක් දවසකට අඩු ගන්න පැය දෙකක්වත් භාවනා කරන ගතියක් කියලා මේ නීවරණ වල නපුරු බලපෑම නැත කරගෙන ඉන්න පුළුවන් මට්ටමක් හදාගත්තයි කියලා එසමු ඉන්න පුළුවන් මට්ටමේදී කමඨාන සුද්ධ කළා පුළුවන් තරම් කියනවා ඔය ගමනේදී ඔය සීල තිබ්බයි කියලා සමාධිය තිබ්බයි කියලා සද්ධා දුන්නා කියලා හරියන්නේ දුක් වර්ගයක් එනවා. ඔබට බැරිද ඔය දුක් තියෙද්දිත් නැත්නම් ඒ දුක් අතරවාරදී ඔය ගත්ත අරමුණම අම්මා මුත්තා කිව්වත් අත නැර. දිගටම අරගෙන ඵලයන් කියලා ගියොත් රළු බාධක තියෙච්ච නම් ඇත්තට ඒ પરමාන්ත ඉෂ්ට කරගන්න අමාරුයි. නමුත් ඒ රළු බාධකවල අතුරු අවස්ථාවල්පත් වෙනවා යම් මට්ටමකට ආනපනිය අල්ලගෙන යන්න පුළුවන්. යම් මට්ටමකට මේ පිම්බි හැකිලිම අල්ලන යම් මට්ටමකට මේ මම දකුණ අල්ලගෙන යනවා. ආහන්නේම අල්ලගෙන යනකොට පේනවා මේ දුක් කරදර වල නැතුව සාමාන්‍ය බාධක තිබාම ඒක දිහා බලනකොට කායික සචේතනික ක්‍රියා නතර කිරීම සඳහා ඉස්සර කරගත්ත මේ අචේතනික ක්‍රියාවට නිසිදින් දෙයන්න ගියොත් එයා සංසිඳෙනවා කියලා. ඒක න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයේ මේ යෝගාවචරය අඬාගෙන බෑ කිය කියා ඥාරජුරු ගගා කොහොම හරි භවනා සාර්ථකත්වයේ හරහා වැටෙනවා. සමහරුකින් වරුවේ මේ පරියන්කෙන් දෙකකින් වැටෙනවා. සමහරු දවස් දෙක තුනෙන් වැටෙනවා. සමහරු මාස දෙක තුනෙන්, සමහර අවුරුදු දෙක තුනෙන්, සමහර ජීවිත කාල දෙක තුනකින් හරි පිළිගන්න සිද්ධ වෙනවා. මේ බාධක සියල්ල නැතිවීම නෙවෙයි ආනාපාන සංසිඳනවා කියලා කියන්නේ. බාධක අතරමැදත් ආනාපානයත් එක්ක givisagena ගියොත් ආනපනේ සංසිඳිනවා. අන්නේ ධර්මයේ තේරුම් අරගෙන වැඩ කරනකොට බාහිර බාධක සංසිඳෙනවා. අම්මතර මේ බලපෑමක් මෙතන තියෙනවා. මේ බාහිර තියෙනකම් කරන තිය බාහිර කරදර තියෙනකම් මොනවක්වත් කරන්න බෑ කියලා වැටෙන පශ්චාත්තාපයෙන් මනසට කවදාකවත් ස්පාසාවක් එන්නේ නැහැ පුංචි කරදරේනට හිත කරදර ගන්නවා බය වෙනවා තක්මුක් වෙනවා ඒකට කමටහන් සුද්ධ උඩ මෙහින් ප්‍රශ්නයක් වෙනවා මේකට කරනවා අරහින් ප්‍රශ්නයක් වෙනවා අර සැක අර බය ගැති නිසා නමුත් මවරච්ච යෝගාවචරය කියලා කියන්නේ කරදර වල අඩුවීමක් කවදාකවත් වෙන්නේ නමුත් වෙලාවක් එනවා කරදර තියෙද්දිම යම් ප්‍රමාණයකට ගත්ත තේමාව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අන්න යත්ති ගත්ත තේමාව පවත්වමින් ගිහිල්ලා ඒක සංසිධීකන එනවයි කියලා කියන්නේ සචේතනික ක්‍රියා සියල්ලම සීලේ මාර්ගෙන් නතර කරලා අචේතනිකව සිදුවෙන ආනාපානයත් සංසිධීකන යනකොට ඒ අරමුණ අර දැනෙන නොදැනෙන මට්ටමට එනකොට ඉස්සල්ලනම් එන්නේ ඔය විපරිණාමයේ දුක Tamanට අරමුණෙහි ගොරෝසු ගතිය සිුම් වෙනකොට ආශාස ප්‍රසාස වෙන් කරන්න පුළුවන් ගතිය වෙන් වෙනකොට ඇඟ ඇතුලෙන් පුදුමාකාර වෙහෙසකර ප්‍රතික්‍රියා කරන සුළු බය ලැබෙන සුළු සැලෙන ගොඩක් ගති මතු කරනවා ඉතින් ඒක අපි ඇත්තටම කමඨාන් සුද්ධ කරන වෙලාවදී තාම අනුකම්පාවෙන් Taman tamanටත් ඉතා අනුකම්පාවෙන් කරන ගිහිල්ලා ඒ ආනාපානයේ සියුම් බවටත් පස්සලා අතිසූක්ෂම පත්‍රපත් උනාට පස්සේ ඒ අතිසූක්ෂම ආනාපානය බලෙන් අමෝරාවෙන් ආයාසයෙන් විස්තර කරන්න ගත්තොත් ඊටාම සියුම් වෙච්ච ආනාපානේ මට දැන් වැටෙන්නේ මේමයි කියලා ඇත්තටම ගොළු වෙනවා. හැම කෙනාම ගොළු වෙන එක විශ්ව කරගන්න බෑ. ඉතින් සමහරට පේනවා නිකන් කම්පන චංචල ගතියක් වැටෙනවා. එහෙම නැත්නම් බර ගතියක් වැටෙනවා. මොනවා හරි දෙයක් තියෙනවා මොකද යෝගාවචරයට සාක්ෂි වෙන්න පුළුවන් වෙලා නිින්ද ගිල්ල නැහැ කියලා. යෝගාචර සාක්ෂි වෙනවා මම මැරෙන්නේ කියලා. යෝගාචර සාක්ෂි වෙන්න පුළුවන් මම ඒ වෙලාවේ ක්ලාන්ත වෙලා නැහැ. සම්මෝහයටපත් වෙලා නැහැ. අපු පෙතමතකයි හැබැයි දැන් මේ මේ මේ බුද්ධ විදින ගතිය මේ භවය දැක්වීම සඳහා නොමල භාවය භවයේ පවතින බවට දැක්වීම සඳහා ඒ දින සංඥාට නමක් දාන්න බෑ. ඒ දින සංඥාට මුලැමැදාගක් අල්ලන්න බෑ. ඒ දින සංඥාවේදී ඇතුළත පිටත අල්ලන්න බෑ. ඒ දින සංඥාව වචනෙට නගන්න බෑ. ඉතින් අර යෝගාචරය පුළුවන් තරම් උනන්දු කරනවා කමන්නේ. දන්න ක්‍රමයට මේක උත්සාහ කරන්න කියලා හෙලි කරන්න. යනකොට පේන තියෙන ඕක ඇතුලේ නිකන් නලියන කම්පන චංචල ගතියක්. ඉතින් මේක අර කවදාකවත් ඒක දැකපු නැති මිනිස්සයා ඒකට යනකොට අර ලොකු දෙයක් අලු අමුද්දයක් නවමුදයක් දැකපු නිසා මුලදි මුලදි මේකට යම් කිසි ප්‍රමාණයකට සාදර ගතියක් තියෙනවා. නමුත් කවදා හරි ගිහිල්ලා ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ බොහොම ශීඝ්‍රයෙන් ආනපන සංසිද්ධ වෙලා මෙතෙන්ට යන්න ගියාට පස්සේ මේක දිගටම තියෙන පෙළෙන ගතියක් පාටපත් වෙනවා. මේකෙත් සැපක් නැහැ. දිගටම පෙළෙනවා. ඒකට බුදුරජාණන් කියනවා සංඛාර දුක කියලා. ඉතින් ඒ පෙළෙන ගතිය අනුන්ගේ හෝ නියමකින් හතුරෙක් විසින් කරන දෙයක්වත් නෙවෙයි. සසංඛාරිකෝ කරන අතපය හෙල්ලීමෙන් ඇති වෙන දුකකුත් නෙවෙයි. අසංස්කාරිකෝ කියන ආනාපානෙත් දෙවිලද. ඒ දුකේ ලේස මාත්‍රයක් තියෙනවා. අඩියට තියෙන එකත් විස්තර කරන්න වෙන්නේ ඒකත් ටික වේලාවක් බොහෝ වේලක් බලන්න පිළිල්ලක් තමයි. ඉතින් මේක පිළියම් කරන්න බැරි එක. මේක බාර ගන්න එක තමයි දුක්ඛ සත්‍ය බාර ගන්නවා කියලා කියන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා පොතු අරින්න පුළුවන් හරි ඔක්කොම පොතු අරින්නවා. අනුගෙන් එන්න තියෙන බාධා, කර්මෙන් එන්න තියෙන බාධා ඒ ඔක්කොම නැතර කරගන්න. නැතර කරගන්නේ ප්‍රයෝගයෙන්. ඊට පස්සේ සසංකාරිකව කරන ක්‍රියා ශික්ෂාවෙන් මම හිතා ගන්නවා මෙරුණත් ඇඟ හොල්ලන්නේ ඇඟ හෙල්ලුවත් ඒක ඕන දෙයක් ඇඟ කරගත්තා වෙයි මම බලනවා පුළුවන් තරම් මේ හෙල්ලුම් පෙරලුම් ඇසෙත් අසංස්කාරික වෙන හුස්ම දිහා බලන්න. අනේ බලන බලනකොට හුස්ම නතර වෙනවා. අපි කියමු නතර වෙනවා කිය. හුස්ම නතර වෙනවා අතර මැරෙන්න ඕනේ. උතනතර යනවා වගේ තමයි කිව්වේ. අන්න එතෙන් ගිලි අඩියත ගාලා බලනකොට ඒ හුස්ම නතරුණයි කියන తত্ত্বය නිතරම යන්න එන්න පුළුවන් අත්දකින්න පුළුවන් තත්ත්වයක් වඩටපත් වුණාට පස්සේ ඒකත් තියෙන පොඩි කම්පනයක් වාගේ ඒකත් සමානට ආලෝකයක් වශයෙන් පේනවා මහ මුස්පීන්තු සද්දයක් වගේ ඇහෙනවා පාළු ගතියක් දැනෙනවා මහා තනි ගතියක් දැනෙනවා මහා මේ ඒක සාමාන්‍ය බුද්ධ ආදී උත්පන්න වහන්සේලයකට උදේකලාව කිව්වට යෝගාවචරයට දැනෙන කොටු වුණා වගේ. තනි වුණා වගේ, පහළ වුණා වගේ. නින්දට නින්ද යන්නේ නැතුව රෑ එහෙම පෙරලෙනකොට එන ගතිය වගේ. ඉතින් මේ తত্ত্বය බාහිර ගන්න නැතුව මේකටත් උත්තර හොයන්න ගත්තොත් කවදාකවත් කෙලවරක් කරන්න බෑ මේක බාහිර ගන්න වෙනවා සත්‍යක් විදියට. බේරන්න බෑ අන්තිම අඩියට ගියත් සසංකාරික උනත් අසංකාරික උනත් අනුවිහිං කරත් තමන් විහිං කරත් ඒවා සියල්ලම ප්‍රයෝගයෙන් අයින් කරත් යම් මට්ටමකට ආවට පස්සේ අපිට පිළිගන්න වෙනවා මේක තමයි දුක්ඛ සත්‍ය මේක තමයි පෙළන ගතිය කියන්නේ මේක තමයි අභින්න පටිපීලන භාවය කියන්නේ කියලා එතන තියෙන සංඛාර දුක්ඛ තේරුම් ගත්තොත් මේ භවය කොතන හිටියත් අඩුම ලංසෙක ওই ටික ගෙවන්න හැබැයි ඔය කියපු ඔය தત્ත්වය පිළිබඳව සාධනීය පැත්තෙන් බැලුවොත් ඒක දරන්න පුළුවන්. ඒ తত্ত্বය කවුරුත් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. Taman විසින් ඉල්ලලා ගත්ත දෙයක්වත් නෙවෙයි. ඒක මම කියාගන්න ඕන ගමකුත් නැහැ. ඒක ඒක යන වැඩක්. මම ඉපදෙන්නේ ඉස්සලත් මේක තිබුණා. මම මැරුණට පස්සෙත් මේක තියෙනවා. ඉතින් මේක මොකටද දුකක් කරගන්නේ? මේ කොහෙදෝ යන එකක්. මේකත් නිරීක්ෂණය මට කරන්න පුළුවන්. නමුත් මේක මම කියා ගන්න වටිනවද මේ තරම් පාලනය කර ගන්න බැරි දෙයක් ආත්මය කියන්න වටිනවද මගේ කියන්න වටිනවද කියලා ආහන්නේ தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා දුක නැත්නම් දුකේ දුක් ලක්ෂණය අර පළවෙනිම ලකින අදිමාත්‍රමේ කය පෙළෙන හිත පෙළෙන බරපතල දුකක් නෙවෙයි ඒක ඇත්තටම අබෞද්ධය පවා දන්න අසෘතවත් පුතඥය පවා දන්නේ ඊට පස්සේ ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හායක් වීම, ලැබූ හිතුවපැතු දෙන්න ලැබීම වාගේ එන දුකත් විපරිණාමයේ දුක්ඛය හරහා කෙනෙකුට හිතා ගන්න පුළුවන්. නමුත් මේ සංඛාර දුක්ඛයට පත් වුණාට පස්සේ ඒ කිනා සසරණ කරන්නයි ඒ කෙනාට ආධාරයක් වෙනසයි බුදුරජාණන් ප්‍රකාශ කළේ මේක සත්‍යයක්. විශ්වගත සත්‍යයක්. මේක පිළිගත්තොත් මේක නා මේක නැති කිරීමට කටයුතු කරන්නේත් නැහැ මේක අසවලා විසින් කරපු එකක් කියන්න යන්නෙත් නැහැ මේක ලැබිච්ච සමම කහලා කන්නේ වුණා කියන්න යන්නෙත් නැහැ අයියෝ මට වෙච්ච දෙය කියලා කියන්න යන්නෙත් නැහැ ආන්නික පිළිගත් දවසට එයාට වැටහෙන මේ දුක්ඛ ලක්ෂණය දුක්ඛ ලක්ෂණ ඉතාම අඩුලංසු. ඒ අඩුලංසුෙත් මුණත් වර්ගයක් තියෙනවා වගේ පේනවා සමහරට කම්පනයක් වගේ පේනවා. සමහරට සද්දයක් වගේ එනවා. සමහරට පුංචි ආලෝකයක් වගේ පේනවා. සමහරට පැතලි තලයක් වගේ පේනවා. කුකුරු ගහනවා වගේ පේනවා. නානා විදියට මේක පෙනුනට ආනේ දුක්ඛ ලක්ෂණය හඳුනාගෙන මේක බුදුහාමුදුරුව අවබෝධ කරගත්තොත් ඔහොමම තමයි. මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්තොත් ඔහොම තමයි. රහතන් වහන්සේලා අවබෝධ කරන්නේත් ඔහොම තමයි. ආර්යයන් වහන්සේලා අවබෝධ කරන්නේත් ඔකම තමයි. ඉතින් මමත් මේක මෙතෙන්ද ගියාට පස්සේ තවදුරටත් මේක කොනහන් නැතුව මේක තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ අතරක් නොතබ පෙළන ගතියක් මේක තියෙනවා කියලා මම මේ ඊටාම ගැඹුරු සමාධියකදී ලබාගත්ත මේ අතරක් නොතබ පෙළෙන ගතිය මේ නැගිටලා සක්මන්ට යන අතරවාරදී නැද්ද කියලා බැලුවොත් ඒත් තියෙනවා. සක්මන්ට කියලා සක්මන සාදා සාමදානව කරගෙන යනකොට බැලුවොත් ඒත් තියෙනවා. අන්තිමට කරන්නේ පරියන්කිටි ගත්ත මේ දේ හැම තැනකදීම ඒ දෘෂ්ටි කෝණය අනුව බලන සුළුව නැත්නම් දුක්ඛානුපස්සනාව කරන්න පටන් අරගත්තොත් අර පර්යංකේදී පරිශන මට්ටමේ පරිශනාකාරික වගේ ලබාගත්තදී ජීවිතේ හැම තැනකදීම උත්සාහ කරලා බලනවා අර මූලිකව තියෙන පෙළන ගතිය නැති චිත්තක්ෂණයක් තියනවාද කියලා. ඒක එක එක දේවල් වලින් වැහිලා තියෙනවා. ලක්ක්‍යක්ම එනකොට බෑ කියන ඉඩ තියෙනවා. බඩ එකක් මෙනකොට බෑ කියන්නේ ඉඳී තියෙන ඉෂිකක්ම එනකොට බෑ කියන්නේ තියෙන. නමුත් ඒ ඉෂිකක්ම හරහා ගිහිල්ලා බැලුවොත් අර අඩිය තියෙන ඒ පෙළෙන ගතිය දිගටම තියෙනවා. නිසා කවදාකවත් ඒ යෝගාවචරය මේ සංසාරේ කවදාකවත් මේ දුක්ඛ ලක්ෂණේ නැති තැනක් භව 32 තලිය තුල කිසිම තැනක නැහැ. අපායට ගියත්, තේසන් ලෝකයට ගියත්, പ്രേත ලෝකයට ගියත්, යක්ෂ ලෝකයට ගියත්, මිනිස්සයක මේ කොහොසත් මිනිසෙකුණා දුප්පත් මිනිසෙකුණා දෙවියෙකුණා බ්‍රහ්මෙකුණා මේක දැකලා මේකේ තියෙන අභින්න පටිපීලනතාවයේ අතරක් නොතබ වෙන විදිහට කියනවා නම් ඉසුඹලන්නවත් ස්පාසක් නොබර පෙළන ගතිය දැක්කොත් මුළු 33 තලයම අසුචි වලක් ඕකේ ගිහිල්ලා පිරිසිදුවක් ගන්න බෑ හැබැයි අසුචි වලක් බව තේරුම් ගත්තට පස්සේ ඕකට ඔටුනු පළඳින්න යන්නේ මම ලොකු තැනක ඉන්නවා කියා ගන්න යන්නේ. ඒ නිසා හැම තැනම බලනවා මම ওই බලාපොරොත්තු වෙන මේ ජීවිතයේ උස්සස්ම තත්ත්වයටපත් වුණාම මට ඔය පෙළෙන තත්ත්වෙන් වෙන් වෙන්න පුළුවන් වෙයි. මොන සැපකින්වත් යන්න බෑ. මොන නිලයකින් යන්නත් බෑ. ඒ වගේ අපිට පුංචි වෙලාවක් උහුරතල් කරගන්න පුළුවන්. අර අම්මා එනකන් තාත්තා බබා අඬනකොට සූපුව කටට දෙනවානේ. බබායිති ටිකක් වෙලා යනකම් අඩන්න නැති වෙනවා සූපෝ කටේ තියෙන ඉඳා. බඩ පිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අබින්න පච්චවෙක්කන අබින්න පටිපීලනතාවය හරහා බැලුවොත් අපි බුදුහාමුදුර සඳහන් කරන විදිහට ගමනක් යන්නේ ඉස්සෙල්ලත් ගමන ගිහිල්ලා ආවත් කිසිම වෙනසක් නැහැ පටිපීලනතාවය. ලෙඩක් වෙන්න ඉස්සෙල්ලයි ලෙඩක් වුණාට පස්සේ කියලා කිසි වෙනසක් නැහැ. බඩ පිරෙන්න ඉස්සෙල්ලයි බඩ පිරුණාට පස්සෙයි කියලා වෙනසක් නැහැ. මේ සීතලයි මේ උණුසුමයි කියලා පක්ෂයක් නැහැ. නමුත් අපි හිතනවා මේ වෙලාවේ මේ පටිපීඩනතාවයේම විපරිණාම දුක්ඛ දුක්ඛ තත්ත්වපත්තම් මට මේ දුක ආවේ සීතල නිසා. මට මේ දුක ආවේ උණුසුම නිසායි කියලා අපි හෙව්වට ඒක දිගේ හොඳට අඩියට බැලුවොත් අඩියේම තියෙන පටි පෙළෙන ගතිය සීතලෙදිත් තියෙනවා උණුසුමෙත් තියෙනවා හැපෙදිත් තියෙනවා දුකෙදිත් තියෙනවා බඩගින්නේදිත් තියෙනවා බඩ පිරුණක් තියෙනවා ලෙඩ වුණක් තියෙනවා නැති වුණක් තියෙනවා මේක හඳුනන තාක් හඳුනාගෙන මේක මං කියාගන්න තරම් තකතිරු වෙන තාක් මේකට උත්තර හොයන මේක හඳුනාගෙන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි නේ තමම නේසෝමස්වි නමේසෝ වත්තා කියලා අර අඩියටම දුක්ඛ ලක්ෂණේ දුක්ඛ දුක්ඛ ලක්ෂණේ විපරිණාම දුක්ඛ ලක්ෂණේ සංකත දුක්ඛ ලක්ෂණ වශයෙන් අඩියටම කියලා බලපු කෙනාට මේ එක එකනා එක එක නංවනම් කිව්වට ඔක්කොමල තියෙන දෙකට කපු පණු වගේ නලියන නලියවිල්ලක් තමයි. කැඩිච්ච හුණගේ වලිගේ වගේ දඟලන දඟලිල්ලක් තමයි සමහර වෙලකට උඩට නටුම් කියනවා සමහරට පාත්‍රට නටුම් කියනවා වට්ටක් නටුම් කිය අනම්මනම් කිවට නටනට තමයි ඉන්නේ. ඒ මොකද ඉන්න බෑ. ඉතින් බුදුරජාණන් ශ්‍රී කියන උඹට ඒක තේරෙන්නේ නැත්තේ මොකද? අර විපරිණාම දුකපත්තට එනකොට ඇති වෙන වෙහෙසක් එනවා. මේ ආනපන බලන්නේ කොහොමද දැන් ආනපන දැන් දැන් මොකද කරන්නේ? ඉතින් හිතන නැගිටලා ගියාම හරියයි කිය. එහෙම නැත්නම් වෙන අරමුණක් ගත්තොත් හරියයි කිය. ආන්නේ අරමුණු මාරු කිරීම සාහිරියව මාරු කිරීම තියෙන තාක් කල්යාට අර සංඛත භාවයට අත්‍යාම අඩියට යා ගන්න බෑ. ඒ නිසා දුක්ඛ ලක්ෂණේ ඉරියව් වෙනස් කිරීම නිසා ඉරියාපත මාරු කිරීම නිසා වැහෙනවා. එයා හිතනවා මාරු කිරීමෙන් පිළියම් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් දවසක් එයි ඒ ඔක්කොම කාගෙන ඒ ඉරියව්ව ඉරියව්වේ තියෙන දුක විපරිණාම දුක නැත්තම් ඇඟ කියනවා නැගිටපම් ඵලයන් ඔය ඇති කියලා. ඒ තියෙද්දිත් මේ දුක්ඛානුපස්සන නැගිටලා ගියා කියත් උතනම නේද? නැගිටලා ගියාට පස්සේ පොඩි වෙලසකට මේ අර කසාන රෝග හැදිච්චාම කහනකොට කහනකොට ටිකක් ඔය සුදියක් දැනෙනවා. නමුත් ඊටකොට වෙන්නේ මොකද අරක තවත් පොඩි ගලනකයි. කසන කසන රෝගය ආවට පස්සේ කහන්න කහන්න වෙනවා වගේ මේ දුක්ඛ ලක්ෂණය ඉරියව් මාරු කරන මාරු කරන වෙන්නේ ගිනි අඟුරක් කරන පිච්චෙනවයි කියලා දනවයි කියලා අතින් අතට මාරු කරනවා. හරි පිපාසයි කියලා නැවත නැවතත් ලුණු වතුර බොනවා. බොන්න බොන්න පිපාසාව වැඩි වෙනවා. ඒ නිසා මේක අඩියට බලන්න කියලා මේ දුක්ඛ දුක ගැන බිනන චෝදනා කියලා පැත්තක දාලා විපරිණාම දුක පිළිබඳව භාවනාවේදී හොඳට තේරෙනකොට මේ ආස්වාද ප්‍රසවාස වශයෙන් හොඳට ලස්සනට පෙනෙන දේ ටික වෙලාවකට නැතු වෙනවා. මේ පිඹීම හැකිරීම කියලා ලස්සනට නිකන් බොරළු කැට දෙකක් වගේ තිබුණ දේ අන්තිමට හැඳි ගෑවිලා යනවා. අනික හැමදේම මේ විපරිණාම වෙනවා. ඒක දකින්නකොට කලබල වෙන්න දෙයක් නැහැ. අපි මේ බලන්න යන්නේ උකට තමයි. කලබල වෙනව නම් දුක්ඛානුපස්සනානුව නෙමෙයි බලන්නේ සුඛානුපස්සනාවනුව. අහ් කන්දෝමයි. කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඒක මතුවෙනකොට මම මේ යන්නේ දුක්ඛාන ප්‍රශ්න අනුව. මේක හරහා දුක මතු කරගන්න යන්නේ කියලා බැලුවොත් මේක හොඳ පෙරමඟ ලකුණක් වෙයි. හොඳ හැතැප්ම කණුවක් වෙයි. හැබැයි එතන ඉවර වෙන්නේ. ඊට පස්සේ සංකත ලක්ෂණයට බහිනවා. ඔය හිතලා කරත් නොහිතා කරුවත් අනුන් කරත් තමන් කරත් අඩියටම ගිහිල්ලා බැලුවොත් නිතරම භවයේ පවතින තාක් පෙළෙන ගතිය එක විදියකට එක ආකාරයක ඉන්න බැරි ගතිය. මේකට ප්‍රාණ කියන ලකුණත් පාවිච්චි කරනවා. පණ තියෙනවා නම් නලියනවා. අපි කවුරු හරි පණ තියෙනවාද කියලා බලන්න නලියනවා නම් තමයි. නලියනවා කියන්නෙම ස්පාසු නැහැ කියන එකයි. එතන වැඩියෙන් නලියන්නේ වැඩියෙන් ස්පාසු නැති අද. අඩුවෙන් නලියන්නේ ස්පාසු නැහැ. නමුත් නොනලියා බෑ. ඒ නිසා නටන්න පුළුවන් අඩු ප්‍රමාණයට නටාගෙන හැම වෙලාවෙම අර අඩියෙන්ම දුවන ඒ කම්පනයත් එක්ක අඩියෙම තුවන ඒ තරංගයත් එක්ක අඩියෙම තුවන ඒ සද්දයක් එහෙම නැත්නම් ආලෝකයක් වගේ පේන එකත් එක්ක පුළුවන් තරම් වැඩි වෙලා ගත කරනවා නම් ඒ පුද්ගලයා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාවකටපත් වෙන්නේ මේ දුක කවුරුන් හරි විසින් කරලද්දක් කියලා. හැබැයි හරියටම දන්නේ නැත්නම් මේක මගේම කාලකණිකම කියලා හිතෙන්වත් ඉඩ තියෙනවා. ඒක නැති කිරීමට බුදුහාම කියන මාව සාක්ෂි කරගන්නේ මං ගැන සත්‍තාව තියාගන්න. සීලයක පිළිපදපන්. ප්‍රතිපත්තිය රැකපන්. ප්‍රතිපත්ති උග්‍ර වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ආලෝක වෙන්න වෙන්න නෑ මමත් කාලකණ්ණියෙක් නෙවෙයි කියලා ඇතුළත මමයි මේ දුකේ නිර්මාපකයා කියන එකත් නැති වෙනවා. එතකොට යා අතනත් නැහැ මෙතනත් නැහැ කවුරු කරපෙකුත් නෙවෙයි තමන් කරපෙකුත් නෙවෙයි. එතකොට බුදුරජාණන් කියනවා ওই දෙක අතර මේ තමයි මේකේ හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා හටගත්ත දෙයක් නෙක තියෙන්නේ මේ අහ කියන කුණු කන්දලෙට ඇයි මම කියන්නේ? මේ කොයිදෝ යන්නේකට ඇයි මේ මම කියන්නේ? මම කියන්නේ වටිනවා දුස්සීලන. මම කියන්නේ වටිනවා සද්ධාව නැත්තම්. මම කියන්නේ වටිනවා ප්‍රතිපදාවක් නෙවෙයි නම් මම කියන්නේ වටිනවා මෙතෙන් දෙන පාර දන්නේ නැත්තම්. ඒත් මේ පාර ඔක්කොම දන්නවනම් ඔබ තවදුරටත් ඔක අඩු කරලා බලපං. ඕක නැති කරන්න බෑ. ඒක නැති වෙන්නේ පරිණිරවාණේ. නිර්වාණයදී සිද්ධ වෙන්නේ මේක තමයි යන්න පුළුවන් දේ මං මින් ඉදිරියට මෙන්න මේ කියන ඒ පතුලේ දැනෙන ඒ දීකය, ඒ හොදකලාව, ඒ විස්රාම ගතිය දනවන මොකද්ද කම්පන චංචල වේගයක් තියෙනවනේ හැකිතා දවස එහෙම නැත්නම් චර්යාව එහෙම නැත්නම් ජීවන ප්‍රතිපදාව සකස් කරන්න ඕනේ ඒකත් එක්ක වැඩි වෙලා ගත කරන විදියට. ඒ නිසා කවදා හෝ දුක්ඛානුපස්සනාට උනෝ කටයුතු කරන කෙනා හිතලා කවදාකවත් කෙනෙකුට දුකක් දෙන්නේ හිතලා කවදාකවත් තමන දුකක් කරගන්නෙත් නෑ. හැබැයි peerun අරගන්නවා මම කාටවත් දුක් නොදුන්නට මට දුක් නොතන නොකර ගත්තට දුකේ පිරිච්ච ලෝකෙක ඉන්නේ. ඒ එන දේත් එක්ක නඩු කියන්නේ යන්නෙත් නෑ. ඔන්න ඔය සමතුලිතතාවය හරහා තමයි මධ්‍ය ප්‍රතිපදා වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැටලා තියෙන නිසා අපි සුඛානුපස්සනාවේ යෙදී ගත කරන මේ නව සංකර සමාජයක ඉඳගෙන දුක්ඛානුපස්සනා දෘෂ්ටි කෝණය වෙනස් කර ගන්නවා කියන එක දෙන්නෙකුට එකවර හිදියට එක ආකාරයට එක මට්ටමකට එක විදිහකට වෙන්නේ එක එකන එක එක මට්ටම් කොට වෙලා තියෙන්නේ. ඉතින් මේ යෝගාවචරයට වෙලා තියෙන වාසිය තමයි දුක්ඛ දුක්ඛ කියනවා අර බරපතල අදිමාත්‍ර දුක තේරෙනවා. විපරිණාම දුක කියලා කියන්නේ ආණ්ඩුවකටවත් බෑ වැස්ස අවුව නතර කරන්න. දුර්භික්ෂ නතර කරන්න. ඒ විපරිණාමයි. ඊට පස්සේ ඔය දෙගොල්ලම දකන්න නැති අන්තිම සුසිල්වතාවට අන්තිම සමාධිය ඇති කෙනාට අන්තිම ප්‍රතිපදාව දන්නේ කරන තිනවා අඩියම තියෙනවා පෙළන ගතියක් භවයේ දක්වන එකක් ඒ ගති කොහොමද නැති කරන්න බෑ හැබැයි ඒකට උත්තර හොයන්න ඕන කමක් නැහැ ඒක උඹට අයිති දෙයක් නෙවෙයි ඒක අනාත්මයට දාලා බලපන් දුක්ඛානුපස්සනාවට දාලා බලපන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට දාලා බලපන් ඒ මොකටද මේ ආකයන් දෙයක් කරේ දාගෙන දඟලන්නේ ඒ දුක දරන්න පුළුවන් ආනේ විදිහට දුක්ඛානුපස්සනා කරන්නට ලැබෙනේ දුක්ඛානුපස්සනාව හරහා ලැබෙන දෙදී දුක්ඛානුපස්සනා ඥාන කියලා සඳහන් කරනවා. එයා එතකොට පුළුවන් තරම් කරා පැමිණෙන දුක් පැනිරහට ගන්නවා. අපේ සිංහලේ පැමිණි දුක් පැනිරහයි කියන එක බයටවත් නෝන්ජල්කමටවත් නොදැනුවත්කමටවත් නොසලකිල්ලකට කරන එකක් නෙවෙයි. මේන් එහා කරන්න දෙයක් නැහැ. හැබැයි මේක දරන්න පුළුවන්. මේක දරන්න පුළුවන්. ඒ දැරීම කියන්නේ නෝන්ජල්කමක් නෙවෙයි. ඉතින් මේක තමන්ගේ හිතට වද්දාගන්න මොන්න තරම් ඒ ප්‍රතිපදා මාර්ගේ කටයුතු කරන්න ඕනේ. කටයුතු කෙරුවත් හරි පාරට වැටෙලා නැත්නම් හරි ඍෂිකෝණට වැටලා ඒක හදා ගන්නවා කියන එක එච්චර ලේසි නෑ. ඉතින් කාට හරි මේ සුඛය පිටිපස්සේ එළවෙන ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියන්නේ සුඛය පිටිපස්සේ එළවෙන මේ සමාජී අපි දෙවෙනි પરම්පරාවට මේ පණිවිඩේ දෙන්න ගියොත් ඒ මිනිස්සයා සම්පූර්ණ කෝපි කාලේ පරණ මතධාරී සම්ප්‍රදායනුකූල එහෙම නැත්නම් ප්‍රගමණයට විරුද්ධව යන නව නිර්මාණ ශිල්පයට විරුද්ධව යන సౌందර්ය අඳුරන්නේ නැති රස අඳුර නැති දුක්ඛ ගැනම කතා කරන කුණු ගැන කතා කරන මිනිහෙක් වශයෙන් කොන් වෙනවා. ඒ නිසා කවදාකවත් විපස්සනාව බහුතර මතයට යන්නේ නැහැ. ගියොත් පැටලිලා කියලා හිතාගන්න. ගියොත් නම් 100%ක්ම පැටලිලා. ඒක හැමදාම සුළුතරයක්. ඉතින් අපි වග බලා ගන්න ඕනේ. අපි ඒ සුළුතරයට අහුණා. ඒ අහුවෙච්ච සුළුතරේ සමාජිකත්වයේ රකින්න නම් අපේ දෘෂ්ටි කෝණය වෙන්න ඕනේ දුක්ඛානුපස්සනාව. දුක අනුව මේ ජීවිතය දිහා බලන්න මේ ලෝකේ ඉන්න කිසිම දෙන්නේගේ දුකේ වෙනසක් නැහැ. අර දුක්ඛ දුක්ඛ අර නොදරිය හැකි අදිමාත්‍ර දුකේ නම් වෙනසක් තියෙනවා. යා කේන්ද්‍රී ගාන වචන වල හැටියට. අඬෝ අඳෝනා දෙන හැටියට. නැත්තම් කොච්චර කෙරුවත් දුක කොච්චරම තමයි. එසේ විපරිණාම දුක් බලනකොට ඉපදි හැම එකක්ම මැරෙනවා. ආයෝකික අඳහන මැරුණා නැති වුණත් ඉච්චරයි. සංස්කාර දුක තේරුම් ගත්තට පස්සේ තේනවා හැම කෙනාට මේක සාධාරණව එකසේ පවතින. ඇත්තට මේ සංස්කාර දුක අඳුරන මනුස්සයට විතරයි මනුස්සයා තේරුම් ගන්න පුළුවන්. විපරිණාම දුක හඳුනනකොට ඥාන ගතිය තියෙනවා, පිරිමි ගතිය තියෙනවා, පැවිදි ගතිය තියෙනවා, උපපැවිදි ගතිය තියෙනවා, ආරක තියෙනවා. මේ මොකද විපරිණාමයට යනකොට මේ ප්‍රිය අප්‍රිය දෙක තියෙනවා. අප්‍රිය නොලැබීම දුකක්, ප්‍රියන් හා එක්වීම දුකක්. සංස්කාර වලට ගියාට පස්සේ ප්‍රිය අප්‍රිය දෙකම තියට ගියාම නිතරම පීරි ගෑවෙනවා වගේ. නිතරම පෙළෙන තවන ගතියක් තියෙනවා. ඒක සරුවච්චන් වහන්සේටත් ඕකමයි. රහතන් වහන්සේටත් ඕකමයි. අධිකම ලැබු කෙනෙකුටත් ඕකමයි. තමන් අධිකම ලැබුව නැතත් ඒ හොඳට මානපානේ සංසිඳලා ඒ දැනෙන දේ හැකිතාක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒ ආර්ය විවහරයට වැටෙනවා. ආර්යයන් වහන්සේලා කතා කරපුවේ දුක්ඛානුපස්සනාවට වැටේ. ඒක මම ඊගාට මොකද කරන්නේ? අනම්මනම් මොකුත් නැහැ. ඒක ඒකෙන්ම කියලා දෙයි. ආන් එතෙන් ගියාට පස්සේ කෙනාට තියෙනවා මේ දෘෂ්ටි කෝණේ. නැත්තම් මේ කියන සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ ඒ මනුස්සයාට එන සංකල්ප ආයේ කාම සංකල්ප වෙන එකක් නෑ. ව්‍යාපාද සංකල්ප වෙන එකක් නෑ. විහිංසා සංකල්ප වෙන එකක් නෑ. අනි මේ ලෝකේ මොන කාමයක්ද? මේ හැංග පුරාම කුෂ්ඨ රෝගයක් හැතිලා තියෙන මේ මනුස්සයාට මොන රත්තරන් ආභරලා සැලකිලාද? මේ උලක උල තියලා දිවස්වල තියෙන එක කරන්න මොළ මර නින්දක්ද? ওই ටික තේරුම් ගත්තට පස්සේ තේනවා ඊට පස්සේ පහළ වෙනව නම් පහළ වෙන්නේ අනේ මෙච්චර කල් මේ කාමයට පහඳපු මගේ හිත කාම සල්පංගම්යෙන් දුරු වෙන නිස්තරණ සංකල්පේ පහළ වේවා නෙක්ඛම්ම සංකල්පේ පහළ වේවා එහෙම නැත්නම් හිංසාව රාවෝ සැප හොයන්න කි ගමන වෙනුවට අනේ මං වගේ මේ අර බල්ලෝ මනුස්ස අසුචි හොය හොය ඇවිදින්න වගේ දැක්කට පස්සේ ඒක ඉඹිඹ රස කර කර කනවා වගේ මොනවද මෙච්චර කල් කාලා තියෙන්නේ. අනේ දැන්වත් මේ අසුචි අසුචි වශයෙන් බල්ලන්ඩ වැටෙනවනම් ඒ වගේ Tamanඩ වැටෙන මේ අනුන්ට කොනහලා අනුන්ගෙන් කඩා වඩාගෙන කන්න දෙයක් නැහැ කිය. එහෙම නැත්නම් අනුන්ට හිංසාව සැලසුම් කළා කරන දෙයක් නැහැ හැම කෙනාම ඉන්නේ හිංසන හිංසනේ කියලා දන්නවනම් ඒ මනසට එන්නෙම නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. අන්නේ මනුස්සයට විතරයි සම්මා වාචාව තේරෙන්නේ. එතෙන් දෙනකන් අපි සම්මා වාචා කියලා කටමැත දොඩෝන එක විතරයි කරන්නේ. කච්චකචේ විතරයි තියෙන්නේ. අර තමන්ගේ තියෙන අර මිත්‍යා දෘෂ්ටිය එලි කරන එකමයි කරන්නේ. මිත්‍යා සංකල්ප තමයි අර හිස් මේ කැකුණැටේ හෙල්ලෙනවා වගේ හිස් කලේ හෙල්ලෙනවා වගේ සට සට සට සට කාලා නිතර දඟලනවා. කවදා හරි අර ටික තේරුණාට පස්සේ වචනයක් පිට කරන්න කොච්චර අමාරුද කියලා තේරෙනවා කොහොමද sannivedanaya කරන්නේ මේ මිනිස්සු ඉන්නේ සුඛානුපස්සනාව. දුක්ඛානුපසනාව අහන්න කලේ මුණින්න කනේ මුණි උඩට හරවලා නැහැ. ඒ නිසා ඊට පස්සේ කරන කතාවක් හැම වෙලාවෙම චතුරාර්ය සත්‍යයට සම්බන්ධයි. එහෙම නැත්නම් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා ආදී දස කතා වස්තු වලට සම්බන්ධයි. ඒ වගේම තමන් අතින් තිරිසංගත කතාවක් සිද්ධ වෙනවා එයා දන්නවා. දැන් මම යතින් ඕන නැති දෙයක් කියුණා කියලා. ඒක උනාට පස්සේ සම්මා වාචාව හදාගත්ත මනුස්සයට විතරයි සම්මා කම්මන්තේ හරියන්නේ. කට හැදුවට පස්සේ තමයි අපේ ඊතුරු ශිල්ප ටික හැදෙන්නේ. ඒක නිසා මේ දෙකට ඉස්සලා ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. එහෙම නැත්නම් දුක්ඛානුපස්සන ඥානෙ පහළ වෙලා තිබුණාට පස්සේ මේ මනුස්සයා ඊට පස්සේ තමයි ජීවන රටාව හදන්නේ. ඕකට තමයි ඕකට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ප්‍රතිපදාවට ඉස්සලා මේ Nirodhe කියන එක ගෙවන් කිරීම සංස්කාර ධර්ම ගෙවන් කිරීම හිතලා කරන දේවල් ගෙවන් කරලා අඩියට ගියාට පස්සේ උනත් මෙන්න මෙහෙම නිරුද්ධ කොච්ච සියල්ල නිරුද්ධ කරත් පෙළෙන ගතිය තියෙනවා. අන්නේ පෙළෙන ගතිය දැක්කට පස්සේ මෙහෙම පෙළෙන ලෝකෙට මොකටද හිතලමතලා කරදර කරන්න කියලා වචනියෙන් ක්‍රියාවෙන් දෙක හදාගත්ත මනුස්සයාට විතරක් ආජීවයේ බඩ රසාව ජීවන රටාව කියන එක අනුන් කඩා වඩා ගන්න නැතුව ධාර්මික ක්‍රමයකට කරන්න හිතනවා. ඉතින් එකක් මතක තියාගන්න මේ ලෝකේ එහෙම ධාර්මික කිසිම රස්සාවක් නැහැ. හැම රස්සාවකමදී දැන් අපේ සංඝයා මේ ලෝකේ තියෙන ජීවන එහෙම නැත්නම් ආජීවවල හොඳම ආජීවනේ ඉන්නේ. ඉතින් අපි අනික් කන්නේ කාගේ හරි බතක් නේ. ඉතින් අපි කෑවේ නැත්නම් කාගේ හරි වෙන බඩක් පුරවන එකක් නේ මේ කාලා ඉන්නේ. මේ මේ හිවුර මට දුන්න නැත්නම් තව කාට හරි ඇඳුමක් නේ මේ කාගේ ඇඳුමක් නෙමේ. මේ සීනාසනේ කාගේ හරි එකක් නේ. මේ කන පාවිච්චි කරන බෙහෙත් ඔක්කොම අනුන්ගේනේ. ඉතින් මම මම ගත්තේ නැත්නම් වෙන මිනිහෙක් සැප විඳිනවනේ. ඉතින් අනුන්ගේ සැපයක් නේ මම විඳින්නේ. මේ හිඟාගෙන කෑවත් හම්බ කරන කට්ටිය හිතාන ඉන්නවා නෑ නෑ අපි නම් හම්බ කරන කන්නේ කියලා. හම්බ කරන කන්නේ දුක්. කොයි කීකේක උනත් මේ ලෝකේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණයක් හැමම එක මිනිසෙක් හෝ ප්‍රමාණය ටිකමල පාවිච්චි කරනවා තව කෙනෙක් පිළිගන්න. ඒක ආයේ සිංහල බුද්ධ සිංහලද දෙමළද මනුස්සද අමනුස්සද මොකක්වත් නෑ. ඒ නිසා ඒ කරන වෙලාවේදී ආජීවයෙන් වග වෙන්න තරම් තමන් සදාචාරාත්මක සංවේදී භාවයක් ඇති වෙන සම්මාදිටි සම්මා සංකප්පහරහ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව කාට හරි ආජීවය උගන්වන්න හදනවා කියලා කියන්නේ ඒක ඉතින් කවදාකවත් මේ ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙන වගේ දෙයක්. හැබැයි නොකල හැක්කක් කියන්න නෙමෙයි මම මේ කියන්නේ. අනුන්ගේ කෙරේ කෝක වෙතත් අඩු ගන්න තමන්වත් මැරෙන්න ඉස්සෙල්ලා වචනේ හදාගන්න. තමන්වත් මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ක්‍රියාව හදාගන්න. තමන්වත් මැරෙන්න ඉස්සෙල්ලා තිබුණට වැඩිය මේ ආජීවය සකස් කරගත්තොත් ඒ මනුස්සයාට නොනිමෙන දැල්මක් දැල්ලක්සේ ජීවිතේ පුරාවට පවතින වීරිය පහළ වෙනවා. අපි හිතන්නේ වීරිය පහළ වෙන විටමින් වලින් කියලා. අපි හිතන්නේ වීරිය පහළන වීවා බොන්න ඕනේ කියලා. නෙස්ටමෝල් බොන්න ඕනේ කියලා. අර hina වෙලා ඉන්න ඕන කෙනෙක් ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ෆස්ට් ටින් නෙස්ටමෝල් කියලා. ඉතින් hina වෙගෙන ඉන්න පාරයි. බුදුරජාණන් වහන්සේ කිව්වා මොකක්වත් නෙවෙයි කරන පව් ටික අයින් කරපන්. එතකොට හිත නැගිටිනවා. ඒ නැගිටට පස්සේ හිත අවදිලා තියාගත්තට පස්සේ සතිය පවත්තන්න ආයේ විශේෂ වෙනම යාගොහම පවත්තන්න පන්දම් පත්තු කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ සතිය නිතරම පෙන්ලා දෙන ආකරපු වැඩේ හොඳයි නරකයි මේක හරි මේක සතිය මේක නැති කියලා පෙන්ලා දෙනවා. ඉතින් මේ දේවල් මම කියන්නේ එතනදී වුණත් හොඳ නරක තමයි බලපානවා කියන්නේ. හොඳ කරනට හොඳ බව දන්නවනේ නරක කරනට නරක බව දන්නවනේ. ඒ පුද්ගලයා ස්වාධීනත්වයක් ලබනවා. ඒ නිසා නරක වැඩ කරමින් වුණත් පවන්නේ ඒක පිළිබඳව ක්ෂණික සමාධියක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඉතින් yaadෙන්නේ නැහැ බොහොම ඉක්මනට මේක සම්‍යක් සමාධියක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛානුපස්සනා ඥානයට අනුව නැත්නම් දුක්ඛ නිරෝධී ගාම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ තියෙන ක්‍රමයට මේ වගේ භාවනා කරලා හෝ මේ වගේ පිරිසක් ඇසුරු කරලා හෝ මේ වගේ යෙදී කටයුතු කිරීමෙන් තමන්ගේ සම්මාදිට්ඨිය හදාගත්තොත් තවදුරටත් මේ ලෝකේ හොයාගෙන යන මේ සැප සොයා යන ගමනට බල කරන්නත් එපා වෛර කරන්නත් එපා ඒ ඇත්තන්ට සැප ලැබෙනවා නම් ඊර්ෂ්‍යා කරන්නත් එපා. නමුත් දැන් කාපු පරිප්පු ඇති. දැන්වත් තේරුම් ගන්න මේ දුක අඩු කරන එක මිසක් කවදාකවත් විපරිණාම භාවයෙන් තොර පෙරලෙන්නේ නැති සැපක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා අපි පුරුද්දට සැප හොයාගෙන යයි. එතකොට තීරුම් ගන්නවා. පුළුවන් තරම් කරන දුක්ඛානුපස්සන ඥානවන කටයුතු කළොත් ඒක නගේ සංකල්පවල වෙනසක් ඇති වෙන හැබැයි පුද්ගලයාට තේරෙන්නේ නැහැ. ළඟ ඉන්න අයට තේරෙනවා. ඇගේ දෘෂ්ටි කෝණේ දෘෂ්ටි වෙනස් වෙච්ච ගමන් ඒ ඇති වෙන සංකල්පෙම වෙනස අනිවාර්යයෙන්ම ළඟ ඉන්නට තේරෙනවා. ඒ හරහා Tamanටත් තේරෙනවා මම ඉස්සට වැඩිය අවතුන් ඒවට කියන්නේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියලා වචන තුනක් පාවිච්චි කරනවා. නැත්නම් මිච්ඡා සංකප්ප සංවා සංකප්ප වල කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනුවට නෙක්කම්ම විතක්ක, අවිහිංසා විතක්ක, අව්‍යාපාද විතක්ක පහළ වෙනවා. මේක කවදාකවත් මේ උදේ නැගිනකොට පහළ වෙලා නැහැ. ඊයේ තිබුණට වැඩිය පොඩ්ඩක් අඩු වෙනවා. ඊට වැඩිය තව ටිකක් අඩු වෙනවා. ආන්න ඒකට ගැළපෙන යාළුව ඇසුරු කරමින් ඒකට ඇඳ ධර්ම ආශ්‍රමින් ඒ කටයුතු කරනකොට එයාගේ පිට වෙන වචනවල වගවීමක් එන්න ගන්නවා. විශේෂයෙන්ම වෙන්නේ කතා කරන්න තියෙන කැමැත්ත අඩු වෙනවා. වචන කතා කරපු හැම වචනිකම අහු වෙනවා. ඔය කොහොමලා ලෝකයේ ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්නේ නිකන් හොරතලේට මෙව නෙවෙයි. අවල් වෙලා කිව්වේ නැද්ද එහෙම එකක්? දැන් ඔය මොකද කියන්නේ? ආය මොකුත් නැහැ නිකන් උසාවියක හරස් ප්‍රශ්න අහනා වගේ මේ නිකන් විහිළුවට බලනකොට පස්සේ බලනකොට රෙකෝඩරයක් තියාගෙන ඉඳලා අල්ලලා. මේකනේ මේ රෙකෝඩරයක්. ඉතින් කතා නොකර ඉන්න හම්බ වෙනවා නම් ඒ තරමටම අරසා දෙනමුත් මිනිස්සු විතරනේ කතා කරන්නේ. අනික් සත්තු ගාව නැහැ. ඒ නිසා අපි හිතනවා අනේ මනුස්සකම නැති වෙයි කතා කරුවේ නැත්තම් කියලා. good morning කිව්වේ නැත්තම් හරිය නැහැ. දැන් happy new year දැන් උන්ට පටන් ගත්තා. happy christmas ඉවරයි. ඒවා ඒ වෙලාවේ කෙරුවේ නැත්තම් එහෙම මේ මැනස් නැහැ. ඒ චාරිත්‍ර පවත්තන්නේ නැත්තම් කරන්න බෑ. මම කියන්නේ කරන්න පුළුවන් කියලා. බෑ. අඩු ගන්න. අරන්නේ කියලාවත් බෑ. ඕගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලා ඔෆිස් රන් කරනකොට කොහොම කරන්නේ? බලන්න මේවා කොටු වෙලා තියෙන හැටි ඒව හැම එකෙම අපි අහුවෙන හැටි කොහොමවත් ඒව ඔක්කොම දෙයයන් ආශ්‍රය තමයි පක්ෂ. අර මේ ටපිගන් සයිඩ් පොතේ ලියලා තිනවා යකෝ පංචස්කන්ධයට හැමදම අවුරුදු මොකද ওই වෙලාවේ තලුත් වෙන්නේ තියෙන්නේ. ඕකට මේ අප්‍රේල් 13 ඉඳ වෙනකන් ඉන්න ඕනේ නැහැ හැම මොහොතෙම අලුත් වෙයි තියෙන්නේ. ඉතින් ඕකට ග්‍රීට් කරනවා නම් නැත්තම් කියනවා සතියෙන් කියන්නේ හරි අලුත් අවුරුදු අලුත් අවුරුදු අලුත් අවුරුදු අලුත් අවුරුදු අලුත් අවුරුදු අලුත් අවුරුදු අලුත් හැමදාම අලුත් අවුරුදු තමයි. මේක මේ මම බාලා වෙළඳ භාණ්ඩයක් හදාගන්න තමයි මේ සෙල්ලම් සේරම තියෙන්නේ. අපි අන්තිමට ඒකට ජග් ගහලා මොන අලුතක්ද? අවුරුදු වල කිසිම වෙනසක් නැත්තේ නෑ. හොඳට මතක තියාගන්න අපි 13 14 වයසේ අලුත් අවුරුදු කියන්නේ මොන්න තරම් ලස්සන දෙයක්ද? දැන් කෝයේක. ඒ ඒ වයසට ඒ සෙල්ලක්කාර වයසට ශ්‍රීලංකාර වයසට විතරයි. ඒක දැන් නෑ. ඒ වගේ මේ දුකේ තියෙන ස්වરૂපේ තේරුම් ගත්තට පස්සේ මේ මනුස්සයාගේ ඔය ධම්මා සංකප්ප සම්මා සම්මාදිටි සම්මා සංකප්ප හැරුණොත් වචනේ තමයි මම හිතනවා තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සම්දිස්ථානේ ඒ වෙලාවේ ඉඳලා තමන්ට ඒ ඉරියව් පැවැත්වීම නැත්තම් ක්‍රියාකාරකම් වල අතේපයි වැඩවල ඊට පස්සේ යා හරීම පිරිමැහුම් දායක කෙනෙක් වඩපත් වෙනවා කිසියම් දෙයක් අතිරේක පාවිච්චයට යන්නෙත් නෑ අතිරේක පාවිච්චයට රෙකමන්ඩ් කරන්නෙත් නෑ කවුරු අතිරේක පාවිච්චයට දැක්කොත් තේරුම් අරගන්නවා එයත් එක්ක දුරට යන්න බෑ ආ මේක ආවට පස්සේ තමයි අර මම කියපු කතාවම නැවත කියන්නේ ආජීවය හැදේ. ඉතින් මේ තුන තමයි ඇත්තටම භාවනා දියුණුව ලකුණු කරන දෙන්නේ. තමන් දවසට පාවිච්චි කරන වචන ප්‍රමාණයත් හිතාමතා කරන වැඩ ටිකත් ජීවන රටාවක වශයෙන් මොනවද ඉදිරිපත් කරන එකේ වෙනසක් වෙලා නැත්තම් මේ භාවනා මධ්‍යතය කොහෙ ගිහිල්ලා රිට්‍රීට් දිගින් දිගට කරත් මොකක්වත් වෙන්නේ නැහැ. ඡා නිතරම බලන්න භාවනාවෙන් පස්සට ගියාට පස්සේ තමන්ගේ වචනවල ක්‍රියාවල ආජීවයේ එක සැරේ වෙනසකුත් නෑ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවනම් ඒක තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. එතකොට අපි දුක්ඛානුපස්සනා හරහා තමයි මේක කරන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා පරියන්කේදී අර කොච්චර මේක අඩු කරත් ඒ පෙළෙන ගතිය අභින්න පච්ච මේ පටිපීලන භාවයේ තේරුම් ගන්න. ඒකේ තියෙන දවන ගතිය තේරුම් ගන්න. ඒක ඉතින් එකම දෙය පිළිගන්න තියෙන ඒක ඉතින් දරාගෙන ඉන්න පුළුවන්. ඒක නැති කරන්න උත්සාහ කරුවොත් ඒ කියන්නේ පුදුරජාන්ස් කියන්නේ සීමාව ඉක්මවා. ඒක නැති වෙන්නේ පරිණිරවාණයදී. ඉතින් ඒ ටික තේරුම් අරගත්තා නම් අපි මෙතෙක් කල් නිවන කියලා හිතාගෙන හිටපු එකත් නැත්නම් දුක් අවබෝධ කරයි කියන එකත් මේ කතාව හරහා පෙන්වන එකත් දිහා බලනකොට වචනවල පවා ඒ තර්කයෙන් බහගත්තත් විශාල වෙනසක් තියෙනවා. නිසා විශාල අපි නිවන කියන වචනය පිළිබඳව දීලා තියෙන අර්ථකතනේ විශාල විපරිණාමයක් සිදු වෙනවා භාවනා කරන. අන්තිමට ඒකේ එහෙම වඳින්න පුදන්න දෙන එකක් නෙමෙයි සාක්ෂාත් කළ යුත්තක්. එහෙම නැතුව මේ ගෞරවයෙන් අනේ මේ ආත්මි කර ගන්න බෑ. ඒක මෙහෙම වෙනවා කියලා දුරස්ත කළ යුත්තක් නෙමෙයි. ඇත්තටම ළඟ තියෙන එකක් මේ කාමාශාව නිසා දැක ගන්න බැරි වුණා. කාමාශාව අයින් කරපුවම මේක මතුවේ. ඒ නිසා මේන් පස්සේ ගෙදර ගිහිල්ලා මොකද්ද කරන්න කියනක හෝ එහෙම නැත්නම් මම භාවනා ජීවිලා නැද්ද කියලා කියන එක වෙන මිනුම් කෝදුවක් හෝ වෙන මීටරයක් නැහැ. Tamange පවතින වචන ක්‍රියා හිතවිලි ආනේ තුනේ දියුණුව සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීවය හරහා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙන එක සමාජ ධර්ම හරහා Taman තේරුම් ගන්න. බුදුහාමතුරු වගේ කියන්නේ නැහැ. ඒ කියන්නේ ආචාර ධර්ම හරහා Taman තේරෙන්න ඕනේ. මේකෙදී හැල හැප්පෙන්නේ නැති මාර්ගයට වැටෙනවා වැටෙනවා නම් ටිකෙන් ටික වැටෙනවා නම් එච්චරයි. ඉතින් ඒ පිටිසම අද දවසේ ධර්ම දේශනාව වේවා මේ ධර්ම දේශනා මාලාවත් වේවා කියන ප්‍රාර්ථනාවේ අපි ධර්ම දේශනාවෙත් ධර්ම දේශනා මාලාවෙත් නිමාව සටහන් කරනවා සියලු දිනාටම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු ප්‍රයත්න එකසේ හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා